නම් මොකටද කරන්නේ මොකක් සඳහාද කරන්නේ කියන කාරණාව තව ටිකක් මතක් කළොත් කියන කාරණාව සුනිතනේ අපි හැම කෙනෙක්ම ඉමක් කොනක් පරක්තරක් නැති අනුරාගලෝ මේ සංසාර සාගරයේ මියට සුවඳ සැරිසරණය ඒ සංසාර ගමන කරලා මායි දවසක නැත්කන්ට වෙන්නේ මුසල් පාර කාලයක් තුළ මුසල් බුදුචාන් වහන්සේ නමක් පාරදලා සසර දුක නැති කර ධර්මයේ දේශනා කරනකොට අපිට මිනිස්යෝලා ඉපදිය සැදැසිච්චතුව ඒ ධර්මයේ අහලා අහපු විදිහට පිළිපදලා ඒක අවබෝධ කරගත්තොත් විතරයි. ඉතින් එතනදී ඒ සසර දුක අවසන් කරන්න හේතු වෙන සංහාව නැති කරන්නට මේ ලෝකයේ තියෙන ඇත්ත ඇති හැකිය දකින්නට ඕනේ. දැනගන්නට නෙමෙයි දකින්නට ඕනේ. ඉතින් මේ ඇත්ත ඇති දකින්න ආකාරය ධන්‍ය බුදුරජාණන් වහන්සේ. මොකද කිසිම කෙනෙක් එච්ච මෙහා ලෝක කිසිම කෙනෙක් කවදාවත් සංඥේ නැති, දැකල නැති, නමුත් ලෝක හැමදාම පොතේ නැත්තා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා අදහසක් දේශනා කළා නෙමෙයි සතයි කුසල මහන්සිය පහළ වුණත් නැතත් ලෝක හැමදාම පවතින පවතින පවතින ඇත්තක් තියෙනවා ඒ ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා අවබෝධ කරගෙන මේ ජීවිතයේ දුක නැති කරලා මතු දුක උපදීමත් නැති කරලා නිවිලා ඒ නිවීමේ පණිවිඩය ලෝකෙට පෙන්වුව දේශනා කළා මම සියලු දුක නැති කළේ මෙන්න මෙහෙමයි සියලු සැනසීම ලබාගත්තේ මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒ පණිවිඩය බුදුරජාණන් වහන්සේ පන්සල් විශ්වාසක් අවුරුදු 45ක් මුළු ලෝකෙට එක එක ක්‍රමවලින් දේශනා කළා තියෙනවා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මුළු දර්ශනයම දේශනා කළේ විමර්ශන ධ්‍යාන මැත්තේ කලේ දොරේ සසන්‍යෝනි සම්මතිකේ මේ සංඥා සහිත මනස සහිත භම්බයක් වන ශරීරයේ තුලින්මයි ඉතින් ඒ දර්ශනයේ ඒ ඇත්ත අපි ඉස්සෙල්ලාම අහල දැනගන්න ඕනේ ඊට පස්සේ අහල දැනගත්තට පස්සේ අපේ ප්‍රතිපදාව ආරම්භ වෙනවා. ඉස්සෙල්ලාම හඳුන්වන අපිට සත්‍ය ඥානය ඇත්ත දැනගන්න ඕනේ. ඊට පස්සේ තමයි ප්‍රකෘති ඥානය කරණයමක් තියෙන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කෘත්‍යයෙන් පටන් ගන්නවා සත්‍ය නැතුව. මොකද ඒක ඇත්ත දැනගෙන නම් පටන් ගන්න වෙන්නේ. හොඳට තේරුම් ගන්න. ඇත්ත ඉස්සර දැනගත්තට පස්සේ සත්‍ය ඥානය වල තමයි කුච්චි කරන්නේ මොකක්ද? ඊට පස්සේ තමයි කළා කියන ඕනේ නෝනේ. ඉස්සරහවට යන්න ඕනේ කියන දැන ගන්නවා. ඊට පස්සේ යන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියා කියොත් එනවා. ඉතින් අපි එහෙම නැත්නම් එකපාරටම භාවනා කරනවා කියන්නේ යන්න පටන් ගන්නවා. හැබැයි කොහාට කියලාත් නෑ ගියා කියලාත් නෑ. හැමදාම යනවා. අගේ ඉල්ලෙච්ච කල්යක් මොසයින් කියලා ඔස්සකොමම වගේ. මොදෙන් දෙන්නේ කලේ දෙන්නේ නැහැ හැමදාම වැඩ තියෙනවා. ඒ වගේ අපි මේක තේරුම් ගන්නකොට පටන් ගත්තොත් හැමදාම භාවනා කරන්න පුළුවන්. හැබැයි අවසන් වෙන දවසකුත් නැහැ. කෙරවලකුත් නැහැ. ඒ නිසා ඉස්සරහම සත්‍ය ඥානය දැනගන්න ඕනේ. එන්න මේ දුක විශ්ව දකින්නේ එහෙමයි සංදේ දුක කරන්නේ මේකයි දුක මේකයි සංදේ මේකයි නිරෝධය මේකයි මඟ කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ එහෙනම් මේක කිසිම දකිතෝතිය මේක සාහනය කටයුතුයි මේක සංසාර කටයුතුයි මේක වැඩි යුතුයි මෙන්න මෙහෙම කියලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ ඒ ආකාරයට දැනගත්ත විදිහට කරනකොට හරිම දුක දුෂණ දැක්ක සමුදය දුරු කළා ඒකෝදේ සාක්ෂාත් කළ මඟ වැඩලා ඉවරයි කියන තැනකට එන්න ඕන නේද ඒ නිසා අපිට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ කරන්න හදිස්සි වෙන්න එපා සත්‍ය දැනගන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද සත්‍ය ඥානය නේද ඇත්ත ඉතිහිසිය දැනගන්න ඕනේ දැනගන්න නැත්නම් අර මොකද්ද කරන්නේ නේද එතකොට එතනදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇත්තටම ගොඩක් ගැඹුරුයි. ඒක සාමාන්‍ය කෙනෙකුට අපි කියවට තේරෙන්නේ නැහැ කියන එක කියන්නේ ලෝකෝත්තර නෝන අපිට නෑ කියන එක. ඒ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අපිට තේරුණා නම් ඒ කියන්නේ අපිට තේරෙනවා. ඒක නේ වචන වලින් කියනවා. සත්‍ය ඥානය විතරක් වෙනවා කියන්නේ අනුමාන ඥානය විතරක් බලනවා මෙහෙම එකක් තියෙනවා නේද කියලා. ඊට පස්සේ ඒ අනුමාන සඳහාවෙන් කරනකොට තමයි සමන්ත දැක්මක් හැටියට පහළ වෙන්නේ. අපි පොඩ්ඩක් ඒ දර්ශනය අදත් අපි ටිකක් කතා කරමු. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළානේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරද්ධ විරචං වේතනල ධම්ම චක්කමතපාරේ කෙලස් මල නැති කෙලස් සජස් නැති සහන්න සක්ෂකේ කියන මොකද්ද යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හැම දෙයක්ම හේත නිරුද්ධේ නිරුද්ධ වෙනවා කියන මොන ඕනේ. එතකොට හේතු නිසා හටගන්න හැම දෙයක්ම හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක දකින්නට ඕනේ. හිතන එක නෙමෙයි මම කියන්නේ. මානසිකාර කිරීම නෙමෙයි මම කියන්නේ. දකින්න කියන එකක් ඕනේ. මොනවද මේ හේතුන්ගෙන් හටගත්ත සියල්ල සියල්ල කිව්වහම සියල්ල කෙටි කරලා කෙටි කරලා ගත්තොත් මේ ස්පර්ශ ආයතන හය ඇහැ කන දිව නාසය ශරීරය මනස ඇහෙන් දැකපු රූප කනෙන් අහපු ශබ්ද නාසයෙන් දැනපු ගන්ධ දිවෙන් දැනුණු රස කයට දැනෙන ස්පර්ශ සිතෙන් දැනගන්න අරමුණු වලින් තොර යමක් තියෙන තමයි දැනෙන්නේ එතකොට ඇහෙන් දකින හැම දෙයක්ම පෙර මුතිවිදී මහත්කම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම් කනේ මහාන හැම දෙයක්ම පෙර මුතිවිදී මහත්කම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම් නාසයෙන් දියෙන් ශරීරයෙන් මනසින් හිතන හැම දෙයක්ම පෙර මුතිවිදී මහත්කම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනවා නම් දකිනවා නම් පේනවා දක්ෂිනවා කියන තැනදී මාර්ගය පෙරනවා කියන තැන පයි. පෙරනකොට දක්ෂිනවා කියන උත්සාහය නැතුව තියෙනවා. එතකොට හටගත්තදී නැති වෙනවා කියලා පෙනෙනවා නම් අන්න ඒ දර්ශනයයි කෙලෙස් වල කෙලෙස් රජස් නැති සාහනද. ඒකට සසර දුක ඇති කරන කාරණා නිමිති ඉතුරු වෙන්නේ නැහැ. ආශ්‍රව ධර්මයෝ වෙන්නේ. එතකොට කොහොමද අපි හේතුඵල ධර්ම බලන්නේ? හේතුඵල ධර්ම දකින්නේ. ඇත්තටම අදටත් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක ඇත්තක්මයි. දැක්කොලේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක ඇත්තක්මයි. හැබැයි ඒ ඇත්ත නෝන විතරයි විඥානයේ අධ්‍යක්ෂණය සහ ප්‍රඥාවේ අධ්‍යක්ෂණය කියලා කොටස් දෙකක් තියෙනවා. විඥානයේ සහ ප්‍රඥාව කියලා ධර්මතා දෙකක් තියෙනවා. විඥානය කියලා කියන්නේ දත යුතු ධර්මයක්. විඥානය කියන්නේ දැනගත යුතු දෙයක්. ඇහැ ඇසිදින්ද රූපයක් කවහම ඒ රූපය දැනගන්න පුළුවන්. ඒ රූප දැනගන්න එක කියන්නේ චක්කු විඥානය කියලා. සිරසංගත රසයකට පුළුවන් ඇසිඩිතාව උත්තරම් දැනගන්න. ඇහැට පෙනෙන දේ දැනගන්න එක විඤ්ඤාණය අධ්‍යක්ෂක. කනට ඇහෙන ශබ්දය දැනගන්න පුළුවන්. ඒක තමයි සෝත විඤ්ඤාණය. සිරසංගත රසයකට පුළුවන්. නාසයට දිවට ශරීරයට යක්ෂණ දේව දැනගන්න පුළුවන්. ඒක විඤ්ඤාණය අධ්‍යක්ෂක. මනසට හිතට හිතන දේවල් දැනගන්න පුළුවන් ඒක විඤ්ඤාණය අධ්‍යක්ෂක. විඤ්ඤාණය. සිරසංගත රසයකට තියෙනවා. හැබැයි ප්‍රඥාව කියලා කියන්නේ විඥානයේ අධ්‍යක්ෂීමට හම්බ වෙන දේ තුළ ඇත්ත ඇති හැටි දකින එක. හැම වෙලාවෙම ප්‍රඥාව කියන්නේ නුවණ. ඒක දකින්න පුළුවන් මනසින් විතරමයි. හැබැයි ඒක දෙකින් මෙන්න මේ හට ගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන එක දකින්න ප්‍රඥාව අපිට නැති තමයි තියෙන්නේ. ඒ ප්‍රඥාව තිබුණා නම් අපිට මේ කිසිම නිමිත්තක් සිදු වෙන්නේ නැහැ. හරි. මම තේරෙන්න කියන්නේ හරිද? උගල කර්ණාලිය ගාවට ඉස්සලා තියෙනවනේ. කර්ණාලියේ ඡායාව දැකන්න පුළුවන් වෙලා තියෙනවනේ. හරි. එහෙන් කර්ණාලියේ ඡායාව එහෙන් දකින්න එකට කියනවා විඥානයේ අධ්‍යයනය කියලා. හරිනේ? හරි. එතකොට සිංහතුන් මෙතන අහකට යනකොටම කර්ණාලියේ ඡායාව මොකද වෙන්නේ? නැති වෙනවා. හරි කොහොමද දැක්කේ? එහෙන් දැක්කද? එතකොට ආන් ප්‍රඥාවේ ලක්ෂණය. ඉන්ද්‍රියන් මේ පංචායතනයෙන් ගන්නෑ. නමුත් ඇහැට වැරදුනොත් මොලෙන් දැකපේකට වර්ධින්න පුළුවන්ද? ඒක වැරදිද? චුත්තක ඇහෙන් දැකේකට වඩා ඒ දැකීම අඩුවක් කියලා බලන්න. ඇහෙන් දැකීම සහ ප්‍රඥාවෙන් දැකීම අතරේ වෙනසක් කොහොමද තියෙන්නේ? දැකීමකින් මොකක්ද කියන වෙන්න වෙන්නේ කියලා සැකයක් තියෙනවද? නෑ. කවදාවත් වශයෙන් දැකලා තියෙන්නේ. ඡායාව නැතිවා කියන්නේ චක්කු විඥාණයෙන් දැකලා තියෙන්නේ. පංචායතනෙන් පංච විඥාණයෙන් කවදාවත් හිතෙන්නේ නැහැ ප්‍රඥාව. චක්කු විඥාන, සෝත විඥාන, ධම්ම විඥාන, රූප බලන සද්ධාම කනසොඳ දැනගන්නවා කියන කිසිම හේතෙන්නේ නැහැ. කන්නාලීද ගන්න ඡායාව දැක්ින අවස්ථාවට කිව්ව මොකද්ද? විඥානයේ අධ්‍යක්ෂය. අහකට යනකොටම ඡායාව නැති වෙනවා කියලා අපි දැක්කා. දැක්ක හැටි කිව්වොත් ප්‍රඥා චක්‍රයේ ප්‍රඥා නැමති හැ. දැන් ඇහෙන් දැක්ක චක්කු විඥාණයෙන් දැක්ක එකේ මොනින් දැක්ක එකේ දැකීමේ වෙනස මොකක්ද ඔය කියන්නේ? ඇහෙන් දැක්ක ප්‍රේතට වැරදුනත් මොනින් දැක්ක විතර වර්ධින්නේ කියන්නේ මොහොතක්වත් වෙනසක් තියෙන මේ දැකීම අරුවක් කියන ගමන් හැකියාව කියනවා දැකීම. කංගාගේ ඡායාව ජීවි දුන්නෝ කියලානේ. නෑනේ. දැකීම කියන්නේ ඒ විදිහටම දකින්න ඕනේ. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධය ඒ විදිහටම දැක්කොත් නෝනේ. ඒ විදිහටම දැක්කොත් තමයි ආශ්‍රය වෙන්නේ. දැනගත්තට නෙවෙයි. මම ඔකට උපමාවක් කියලා මම දහම් කරුණු ටික විස්තර කරලා දෙන්න. මේක තේරෙන්නේ හැබැයි මොකද හැමෝටම ගෙවල් වල තියෙනවනේ සීතකරණ නේද? දැන් හොඳට බලන්න චේතන කියන ශීත කරන්නේ සුද ඇලියොත් ඇතුළ ආලෝකමත් වෙනවා නේද? බලයකටපත් වෙනවා. පත්තුල ඇතුළ ආලෝකමත් වෙනවා. බලයක බලයකපත් වෙලා ඇතුළ ආලෝකමත් වෙනවා කියලා තේරෙන එක ඇහැටයි තේරෙන්නේ. හරිද? ඒ තේරෙන එකට කියනවා විඥානයේ අත්‍යවශ්‍යම කියලා. දොර ඇලියා බලයටපත් වෙලා ඒක ආලෝකමත් වෙනවා. ඔක විඥානයේ අධ්‍යක්ෂණය. කෙනෙකුට විඥානයේ අධ්‍යක්ෂණය විතරක් කියන්නේ ප්‍රඥාව කියන චෛතසිකයේ යෙදෙන්නේ නැත්නම්. දැන් තිරසංගත සත්‍යයෙන් කියන ප්‍රඥා චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. අපිට ලෝකෝත්තර නිරෝධ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. හරිද? අපිට දැන් අපි කියමු උපමා විශ්ලේෂණය කරනවා ශීතලකරණ දොර ඇරියා බාහිර පත්තිල ඇතුළ ආලෝකමත් දැන් දුරාරින කෙනාට ප්‍රඥාදේශිකයේ යෙදෙන්නේ නුවණින් බලන්න බෑ ඇස් ඉදිරියට ආකුලිය දකින්න පුළුවන් කන ඉදිරියට ආකුලිය දකින්න පුළුවන් ඒක පෙරපසු දකින්න බෑ නාසයට හම් වෙන දේ දකින්න හෝ ඒක දැනෙන්න හෝ ගැටෙන්න හෝ දැනෙන්න හෝ රැවටෙන්න පුළුවන් පෙරපසු දකින්න බෑ නුවණ ප්‍රඥාදේශිකයේ ඔන්න දැන් සීතකම ගොඩනැගිය ඇහැට කෙනෙනවා ආලෝකයෙන් බලමු පුකන්නවා දොර වහනවා දොර වහුවාට ජම්යාට ඉතුරුල ප්‍රඥාජය කිසි නැතිනම් ඉතුරුලා තියෙන මොකද්ද විඥානය අධ්‍යක්ෂම ඒක දැකපු දේ සිහි කරන්න පුළුවන් කටකර කියලා නේ දැන් දැකපු දේ සිහි කරනකොට මෙයාට හිතෙන්නේ මොකද්ද මේ දැන් බලක පස්වෙච්ච අධ්‍යක්ෂීම විතරමමයි සිහි කරන්න තියෙන්නේ. පැත්තකට ගියාම බලදකපත් වෙලා තියෙන්නේ. කියන එකයි හිතෙන්නේ. දැවිලා කවුරු හරි කියෝ නෑ නෑ ලයිට් එක නිවහම නේද වහම පාදේ නිවනවා කියලා බොරු කියන්න බෑ. ආ ඔන්න කියලා බලමු. කියලා ඇවිල්ලා ආයෙ දොරානේ. දොර අරිනකොටම දොර අරපු නිසා බලදකපත් වෙලා ඇතුළ ආයෙ කොටලා කියනවා. ඒකවල මෙයාගේ මෝඩකම මුතු වෙනවා මිසක් ලෝකේ කෙනාට ඇත්තම මුතු වෙනවා මිසක් එයාට කවදාම ලෝකෝත්තර සත්‍ය තරඟ කරන්නේ නැහැ. නිරෝධ මෝන සත්‍ය තරඟ කරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අන්න හා කියනවා නැද්ද කියලා බලන්න දොර අරපුවම මොකද වෙන්නේ? ආයෙත් බලන්න පස්සේ කියලා ඇතුළානවා. මම පොඩ්ඩක් ඉතින් දැන් කවුද ඉන්නේ? මම කියන්නේ බලන්න පස්සේ ළමයි කියනවා නම් පස්සේ ළමයි ආයෙත් දොර වහනවා. දැන් මෙයා කියනවා නෑ ඔක්කොම වෙලා ඒක කොහොම ආලෝකමත්ම එළියමයි තියෙන්නේ කියලා. කවුරු කිව්වොත් නෑ නෑ ඔක බලන්න නිවෙනවා කියලා කිව්වොත් ඒක මොකක් කරන්නේ නැහැ. ඔප්පු කරන්න දෙන්නේ මොකද? අය බලන්නේ නැහැ කියන්නේ දොරාරේ. අරින ගාන මොකද වෙන්නේ? එයාගේ මොඩකම. දැන් මොකද බලන්නේ? දොර ඇරලා බලුවොත් ආලෝකය මෙයාට කියනවා. දොර ගැහුව පැත්තකට ගිහිල්ලා දැකුපු එකයි සිහි කරන්නේ. දැකුපු එකයි සිහි කරන්නේ. සිහි කරනකොට නැති වෙන්න වෙන්න පුළුවන් කො මොන ධර්මතාවයක් තුනක් කෙනා සිහි කරන තමන්ගේ අත්දැකීමනේ. දැන් තමන් දැකපු දේ සිහි කරනවා පැත්තකට ගිහිල්ලා. ඒකවල දැන් සිහි වෙන්න තියෙන එක මොකද්ද? ආලෝකයේ අත්දැකීම. සිහි කරපු දේ බලන්න යනවා බලන් යන දොරකට ආයෙත් එනවා. එහෙන් බලුවොත් මේ බලයකපත් වෙලා ඉතින් හිතුවටපත් වෙලා ආයෙ බලයක් බලපත් වෙලා බලන්න මේ ආලෝකයේ නිත්‍ය සංඥාවක් තියෙනවා. ඇති බවට කියනවා නේද? දැන් මෙයාට ආලෝකයේ නිවෙන වෙලාවක් හම්බ වෙනවා. කියලා මුත්‍තිගියම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා හම්බ වෙනවා එයාට. ඇයි තමන් එකම තැනක තමන්ගේ මනස වටාම කරකිලා ඇහෙන් දැකපු විඥාණයෙන් දැකලා දැකපු විඥානයේ අත්දැකීමම සිහි කරලා සිහි කරපු අත්දැකීමෙන් විඥානය උපදවලා කියලා විඥානයේ වශයෙන් කිසිලා මෙතන ප්‍රඥාව විදිහට නැහැ කියන එකයි කියන්නේ. තේරුණාද? දැන් මොකම කියාගෙන නිත්‍ය සංඥාව කියන්නේ. දැන් අනිත්‍ය මෙනෙහි කරනවා හොඳට ගන්නවා ඔය බල දෙක සප්‍රේත 60 වතාවක් නිවෙනවා ඔය බලලක 50යි 60යි කියලා කියලා තියෙන්නේ විදුලිය ගමන් කරන මෙහෙම වේව් ක්‍රමයකට. උඩට යනකොට ධන පාටට එනකොට වෙන උල්තන වෙන හැම වෙලාවකම පත් වෙනවා ඉඩ වෙන වෙලාවකම නිවෙනවා. ඔය බලලක නිවිදි මියනවා නේද අනිත්‍ය නේද අනිත්‍ය නේද කියලා මානසිකාරයේ කොහොමද කියලා බලන්න. දැන් නිත්‍ය සංඥාව කියන්නේ දැන් දැක්කත් ආලෝකය තියෙනවා, හිතින් හිතුවක් තියෙනවා ආයෙත් දරුවා කියනවා කියන තැනක ආලෝකයේ නිත්‍යයි කියන සංඥාවක ඉඳලා අනිත්‍ය මානසිකාරයක් කරනවා. නමුත් එයා සැපදුක් නිදින තියනවා කියන තැනින් නෙමෙයිද? එයාට වැඩක් කරලා තියෙනවා ආර්ක නිකම් මෙනෙහි කිරීමක් විතරක් කරලා නෙමෙයිද? එහෙමද? සිංහතු ගන්නවද අපිට එහෙම වෙලා කියලා. අපිටත් ලෝකෝත්තර ප්‍රඥාවයි ශීර්ෂක දෙන්නේ. ශීර්ෂකම දොරකට වෙලාවට වගේ ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය නිසා දැන් මේ පේනවා. බලෙන් පස්සුල එළියටම වගේ රූප පේනවා. දොර වහන කොට ඇයිත් කියන්නේ නෝ නෝරණෑ වගේ අපි අහකට යනකොට ප්‍රඥා ශීර්ෂකේ දොර කොට චුට්ටක් දෙන්නේ. අපිට ඉතුරුනේ දැකීමේ අත්දැකීම. පැත්තකට කියලා දැකුනේ සිහි කරන දැන් ඊතර ඕගොල්ලෝ සිහි කරනවා සිහි කරනකොට දැන් බලකට පත් වෙලා තියෙනවා කියලා හිතාගෙන ඉන්නවනේ දැන් ඊතර තියෙනවා කියලා ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒ ඊතර නැත්ද ආයෙත් යම් බලන්න කියලා කරකටවල හදිසි ජීව සිත කරන දොරවලයි බැලුවාගේ ආයෙත් ඇහැ උත්තේ චක්කුණිය ගැන නිසා අර සංඥාව පහළ වෙනකොට මේ තියෙන විදිහ ඉවරයි ඇහෙන් බලවත් ඔබලගේ ගෙදර තියෙන හිතින් විතරයි ගෙදර තියෙන ආයෙත් ඇහෙන් බලවත් ගෙදර තියෙන දැන් නිත්‍ය සංඥාවක්ම තියෙනවනේ මේ දුකලට දැන් 50 හර්ට්ස් තප්පරේ 60 වතාවක් 70 වතාවක් නිරමයි කියලා මෙහෙ කරනවා වගේ හැම දෙයක්ම රූප කලාවට දිවි දිවි යනවා නේද නැති වෙනවා නේද අනිත්‍ය කියන මානසිකාරයක් කරනවා නම් ජීවිතය එහෙම කෙරෙන්නේ නිත්‍ය සංඥාවක් නිත්‍ය සංඥාවක ලැබිලා අනිත්‍ය මනසිකාරයක් කරනවා. ඔකට කියන්නේ අනිත්‍ය දකින්නවා කියලා. ඔකට කියන්නේ හේතුඵල නිරෝධය දකින්නවා කියලා. ඔකට කියන්නේ සලආයත නිරෝධය දකින්නවා කියලා. ඔතන කියන්නේ අපිට සීතකරණය සොරෑරිය දොරවහුවක් නුවණ නැතිකම නිසා නිත්‍ය සංඥාව ලැබුණා මිසක පවතින ඇත්ත නොදැකීම නිසා මෝන කියන චෛත්‍යය නොයෙකුත් නිසා අපේ මනසේ නිත්‍ය සංඥාව කියන එක කියදලා කියනවා මිසක එහෙම නැතුව අපේ මනසේ පරිබාහිර සත්‍යෙම උදේ තුල තියෙනවා ඒ වගේ අපිට ගෙවල් දොරවල් යාන වාහන ඉදකරන කියලා හම්බ වෙන දේවල් ඇහෙන් රූපයක් බලනකොට දැන් ඔබේ උදේ අන්තිම මොහොතේ අසර කරකොලක් දොරවල් එන්නේනවනම් ඇහෙන් දැක්කම නිමිත්ත සිත කරන දොරෑරියා වගේ දැන් පෙරපසු ප්‍රඥාවේශ කියෙන්නේ දැන් විඥානයේ අධ්‍යක්ෂණය තමයි කියන දැකපු සංසිඳලාව දැන් දැකපු එක සිහි කරන්න පුළුවන් ඒක දැකපු එක සිහි කරනකොට දකින්නේ ජීවවද නැද්ද කියලා අධ්‍යක්ෂණය දැකපු එක දෙහි කරනවා තමයි තමන්ගේ මරණයේදී අපි හිතා ගන්නවා සිය මේක කියලා ආයෙ බලන්න කියලා ගියාම සිත කරන දොර අරපු හින්දාම පත් වෙන්නේ. ආයෙ ඇහැ රූප චක්කුඥාන හේතු ටික හැදුණු හින්දාම ඇතුළට තියෙනවා. ඇහෙන් බැලුවා සිතෙන් හිතුවත් නැවත ඇහෙන් බැලුවා තියෙනවා. කියනවද නැද්ද කියලා බලමුයි කියලා අපි තර්ක කරන්න කියලා බැලුවොත් ඇහැනලා තියෙන ලෝකෙ මූලකම කියලා තියෙනවා. ඉතින් අපිට අද නිත්‍ය සංඥාව කියන එක තියෙන්නේ ඔන්න ඔහොමයි. මෙන්න මෙහෙම ඉන්න ලෝකිත බුදුරජාණන් වහන්සේ දැක්කා මෙන්න මේ නිත්‍ය සංඥාව නිසායි සැපයි කියන විපල්ලාසය ඇති වෙලා තියෙන්නේ. කියන දේ තුල තමයි මොන දේවල් හොයන්නේ. හොඳ කියන කම හින්දායි මම මගේ කියන ආත්ම දෘෂ්ටිය තියෙන්නේ. නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ විපල්ලාසේ මුල් වෙලා තියෙන්නේ නිත්‍ය කියන ක්‍රම. නිත්‍ය කියන ක්‍රම කියන්නේ අවිද්‍යාව මත හේතුඵල ධර්ම නොදන්නවා කියන ක්‍රම මත. හේතුඵල ධර්ම නොදකින්න කමතයි නිත්‍ය සංඥාව කියන්නේ. නිත්‍ය දෙයි සැප සැප නිසායි මායි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුකයි අනාත්මයි කියලා පනවන ඇයි හේතුඵල ධර්මයක් නිසා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය නිසායි කියන කාරණාව තේරෙන්න ඕනේ. අනිත්‍ය සංකතම් පටිච්ච සමුප්පන්න. දැන් ප්‍රඥා චෛතසිකයේ සුත්තක් කරන විඥානයේ අධ්‍යක්ෂීමට විතර කරවතිලා සීත කරන තියෙන ආලෝකය ඇහෙන් බලුවා හිතෙන් හිතුවත් පත් වෙලා තියෙනවා කියන කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන්. දැන් අපිට හිතෙනවා අපිට ප්‍රඥාවයි කියදෙනවා. දැන් අපිට තේරෙනවා සිත කරන දොර ගියාම අල්දකපත් වෙනවා. නිවහම දොර රහුවම එක නිවෙනවා කියලා අපිට නුවරට තේරෙනවා. අපි දන්නවා දැන් මෙයාට මේ නුවර නැහැ. දරියල මේ නුවර දෙන්න පුළුවන්කම තිබුණොත් මෙයා මේ නිත්‍ය සංඥාව අත්හැර ගන්නවා කියලා අපි යාට කතා කරනවා. කතා කරලා එන්න කියලා සීතකරණය කරලා ගාවට ගෙනහිල්ලා පොර ඇරලා පෙන්නනවා මොකද්ද මේ දැන් අසුර ආලෝක මතලා කියන්නේ මේක ගහුවම දරවම නිවෙනවා කියලා අපි කියනවා. එයා ඒවට පිළිගන්නේ නැහැ. නෑ නෑ ඒක වැහුවට පිළිග මේ නිවෙන්නේ ඕක කියන පස්සෙලම ඉන්නේ. ඒකලාවට අපි යාට උගන්වන්න ඕන හේතුඵල ධර්ම. දොර ඇරලා තියෙද්දිම මෙහෙන්න කියලා හොඳට බලන්න මේ දොර අයිනේ වෙන වර්ගයේ ස්විච් එකක් තියෙනවා. එන්න මේක තමයි මල්ගල් පද්ධතියේ හේතුව. අසල ආලෝකමත් වෙන මේ මල්ගල් පත් වුණාම ඒකට හේතුව. මේ දොර වහනකොට කියන්නේ අපි දොර අරිනකොට වෙන්නේ මේ වෙන වර්ගයේ මේ පොත්තේ එළියට එනවා. එතකොට මේ මල්ගල්පත් වෙනවා. දොර වහනකොට වෙන්නේ මේ වෙන වර්ගයේ ගොත්තම ඇතුළට වෙනවා. එතකොට මේක නිවෙනවා. කියලා දොර ඇරලා තියෙද්දි ඕන එහෙම බලන්නේ නැහැ කියලා ඇඟිල්ලෙන් ඔබල මෙන්නට වෙනවා. පෙන්වහම අනුවාඥානේ ඔන්න දැන් යාට හේතුව දිහා බලන මේ ඵලයේ හේතු වල ගහම දැකලා විඥානීය අධ්‍යක්ීම වෙනුවට විඥානීය අධ්‍යක්ීමෙන් දෙන්නල ප්‍රඥාව අනුමාන අල්ලගෙන මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියන එක උගන්වනවා. තේරුණා නේද? ඊට පස්සේ දැන් එයා දන්නවා හරි. මේ හේතු නිසා හටගත්ත ඵලය තමයි මම මෙතර කල් දැකලා තියෙන්නේ. හේතු නැතිවෙන්න එන ඵලය නෑ තමයි කියන නෝනේ දෙනවා. හේතුඵල ධර්ම දැක්කහට පස්සේ දැන් මෙච්චර කාලයක් ආලෝකයේ නිත්‍යයි කියලා කිව්වේ ඒක ඇති වෙච්ච හේතුව මේ හිඳයි. මේ හිත නැතිවෙත් එක්ක නැතිවෙනවා කියන එක දැක්කම තියෙනවා. ඇයි ඇහැට පෙනුන ආලෝකයේ චේතකරන් ගොඩනැගීම ආලෝකමත් වෙලා තියෙනවා කියන කම විතරයි දැක්කේ. ඒක ඇති වෙච්ච හේතුව දැක්කනම් ඒ හේතුව නැති වෙන හැටි දැක්කනම් එයාට නෝන එනවා. ඒ වගේ ඒ වගේ දැන් ඔන්න චේතකරන් ගොඩ වහනකොට හද වෙන්නේ මේ පොත්තම ස්විච් එක එදෙන නිසා අල්පකෙන වෙලා ඒකත් ලයිට් එක නිවෙනවා. ඔන්න දැන් යාට මෙච්චර කාලයක් විඥානයේ අධ්‍යක්ීම වෙනුවට එහෙනම් අර සිද්ධිය මතක් කරා. හරි එහෙනම් දැන් අර හේතු ආරම්භ වෙලා ඇති. එහෙනම් දැන් පරිදෙපත් වෙන්නේ නෑ නේද? කියන එක හිතා ගන්න පුළුවන් මට්ටම දෙනවා. ඒක හැබැයි විඥානය අධ්‍යක්ීමේ මේ ප්‍රඥාව. ඒ වගේ බුදුහාමුදුරුවෝ අපිට පෙන්වනවා සිංහකරන දොර යනවා වගේ ඇහෙට යමක් එනකොට චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කුම් යන සිංහන් සංගති පස්සෝ කියලා කියන්නේ ධර්මවශයෙන් මේ කෙනෙන්න හේතුව ඇහැ නිසා රූපත් ඇහැ සූපයත් දෙන නිසා සිතත් ඒ තුන්දෙනා එකතු වෙමින් සිතේ මෙහෙම සංඥාවක් කියනවා වේදනා සංඥා කියන ගති ටිකක් කියනවා මෙන්න මේකටයි පේනවා කියලා කියන්නේ. සිතේ මෙහෙම රූප සංඥාවක් හිතෙන එකටයි පේනවා කියලා කියන්නේ. ඇහැ වෙන වෙනකොට, රූපේ වෙන වෙනකොට, හිත වෙන වෙනකොට, මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ පේන සංඥාව ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා බුදුජානක තේරෙනවා. ඒ චින්ත කරන දරාගම වෙනවා වගේ. එතකොට නුවණක් අනුමාන දෙනවා අපිට යමක් තේරෙනවා කියලා කියන්නේ ස්පර්ශ නිසා පරිවර්තනයේ වේදනා සංඥාවල් සිටේවිලා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අපි දැක්කට කියහම අපි දැකපු අධ්‍යක්ෂම සිහි කරද්දී එතන තියෙන හේතු ටික නිරුද්ධ වෙන දැකුම් දෙය නිරුද්ධ වෙලා බොහෝ කල් කියන මොහොතක් යටේනවා. ඒ කියන්නේ ඇහෙන් දකිනකොට සීතකරන දොරේදී වගේ මේ පෙනෙන එක. අහකට යනකොට සීතකරන දොර වැහුවා දැන් ඒ ආලෝකේ නෑ වගේ. දැන් හේල තිබුණ හේතු ටික නැති වෙනකොට පෙනෙන දේ පෙනුණු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියන නුවණ ලැබෙනවා. එතකොට හිතෙන් සිහි කරනකොට දැන් මේ සිහි කරන දේ මන මනෝ ස්පර්ශයෙන් සයිකන නෝනක් තියෙනවා. එහෙම සිහි කරනකොට තාම දැකපුදී උපදලා නැහැ කියන නෝන තියෙනවා. ආයෙත් බලන්න කියලා ගියාම සිහි කරන දොරවැඩිය වගේ ඇහැ සූපේ චක්කුයෙන් හේතු ගැටීම නිසාමයි හටගෙන තියෙන්නේ කියලා පිළිවෙලසක් එනවා. මෙන්න මේ විදිහට දකින්න පෙර සිප්පා නෙමෙයි දැක්කෙන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවටයි හටගන්නේ. ශීත කරන දොර අරින්න පෙර ලයිට් එක තිබුණා නෙමෙයි. දොර වැහුවෙන් පස්සේ තියෙනවා නෙමෙයි. දොර ඇරපු විලාමයි පත්තුනේ. ඒක දොර වැහුවාම ඉතුරු නැතුවම නැතිවෙනවා වගේ. ඇහෙන් දකින්න පෙර තිබ්බා නෙමෙයි දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි. පේන්න තියෙන හේතු ටික සම්පූර්ණ වෙච්ච නිසාම ඒක වෙන්නේ. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන එක දකින්න පුළුවන් දවසක් ආවොත් කනට අහන සද්දෙත් එහෙමයි. අදට වෙනවා හේතුඵල ධර්ම නොදන්නා නුවණ නැති ප්‍රඥා චෛත්‍යක නොදෙන සම නොයදෙන අඩුව විතරයි අපි ගාව තියෙන්නේ. නිරෝධය දකින නුවණ නෙමෙයි දෙන්නේ කම තියෙන්නේ. අර සීතකරණය නොලහුවාම ඒක නැති වෙනවා කියලා දකින්න පුළුවන් විඥානයේ අධ්‍යක්ෂයෙන් පරිවාහනය ගන්න පුළුවන් ප්‍රඥා චෛතසිකයේ දෙන්නේ වගේ තිරසංගත සතරක්. මනුෂ්‍ය කියන මට්ටමට මනසමත්මේ ප්‍රඥා චෛතසිකයේ විතරක්. අපේ රූපෝත්තර මට්ටමේ සමායතන නිරෝධී දක්ෂ මට්ටමේ ප්‍රඥා චෛතසිකයේ දෙන්නේ. ඒකයි මේ කියන්නේ. ඒ හින්දා මේ දකින්න අහන හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන දැනකින් සංයාවක් කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම යම් කිසි සමුදය ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම කියලා කියන්නේ ආශීත කන්නේ දරාරින කතාව වගේ එකක්. දරාරින ඉස්සෙල්ලා තිබුණේ නැහැ බරසක පත්‍රයලා දොර වැවුනත් ජීවම නෙමෙයි. මේ දොර ඇරපු හින්දා මේ හේතු සකස් වෙච්ච නිසාම යාළුවකමත් උනේ. වහනකොට ඒ හේතුව නැති වෙනකොටම ආලෝකේ නැති වෙනවා කියලා කිව්වහම දොරවල් සියලක්ෂ ගණන සීත කරන එක වැහුවා සියලක්ෂ වායවාදයක් වුණොත් ඒ හැමදේම සම්බන්ධයි නිරෝධම කියලා වෙයිද? සංජේ ස්වභාව කොට හැමදේම නිරෝධයි කියන්නේ ඔය සිද්ධියයි මේ ප්‍රසාරයන් හයින් කියන්නේ. ඔක බුදුහාමුදුරන්ගේ අත්තක් නෙවෙයි. මේ අපිදාව කියන හැමදාම පැවතෙන පවතින ඇත්තක්. නමුත් ප්‍රඥාව ඉගෙනත්තේ විඥානයේ අධ්‍යක්ෂණය තුළ දෙතිල පවතින අපේ මනස. ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒකේ පෙරපසු දෙක බලනවා කියලා හෙල්ලෙන්නවත් ඉඩ නැති විදිහට ඇලිලා ගැතිලා ඉන්නේ අපි දකින දේ තුල. ඒ හිඳයි අපිට ඒක උපාදානය නිසා භවය. අර දකින්නේ අල්ලගෙන ඉන්න නිසා පැත්තකට ගියම ඒක ඇති බවම එළම සිද්ධා මිසක. උපාදාන නිරෝධෝ භව නිරෝධා. උපාදානය නැතුව භවෙ නැහැ. අල්ලගෙන ඉන්න ගැටි අඩු වුණොත් දැකපු දේ ඇති බව විතර වෙන්නේ නැහැ. එතකොට අපිට ඕනේ වෙන්නේ දකින්න ආන දැනෙන හැම දෙයක්ම හරකගෙන නැති වෙනවා කියලා දකින්න. හැබැයි ඒක තියෙන සුවිශේෂී දේ දන්නොත් මොකක්ද කියලා. මරණයෙන් පස්සේ මේ ජීවිතේ මුකුටි ගන්න මෙහෙම ජීවිතයක් ඉතිරෙන්නේ. ඒ ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කිසිම සත්‍ය දෝෂේ නැහැ. එහෙම කියන හරි අద్భుත ජීවිතයක් ඒක. ඇහැකල දිවනාසය ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන හයකින් ජීවත් වෙන ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කෙනෙක් කොහොමද නැහැ. එහෙම ඉන්න කෙනෙක් ඉන්නවා නම් තමයි උපටි ගන්න පුළුවන්. ඇත්ත තමයි අපි යම් අරමුණක් දකිනකොට ස්කන්ධ පංචකය මේ තියෙන්නේ. පෙර මුතිවීම දකිනවා කියන ධර්මතාවය ඇති වෙලා ඒ හේතු ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙන තමයි අහනවා කියන ධර්මතාවය උපදින්නේ. එතන ස්කන්ධ පංචක මුල් ජීවිතේම දැන් සද්දය හෙනවා කියන තර ආයෙ දැන් අර්ථපය හතරක් කියන සද්ද තියෙනවද? සද්ද වලට අර්ථපය කියේ. දැන් මුල් ජීවිතේ මුල් උපරිම සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකම මේ අහනවා කියන කන යම් ජීවිතේ කය තමයි කන කියලා. කනයි ශබ්දයයි සෝත විඥානයයි ඒ ටික එක කියන ස්කන්ධ ටික. ඒ ටික නිරුද්ධ වුණාම තමයි නාසයට ගඳ සුවඳ දැනෙනවා කියන්නේ. ඒ ටික නිරුද්ධ වුණාම තමයි රස දැනෙනවා කියන්නේ. ඒ ටික නිරුද්ධ වුණාම තමයි කාය දැනෙන්නේ. ඒ ටික නිරුද්ධ වුණාම තමයි මනස දැනෙන්නේ. හැම වෙලාවෙම ජීවිතය කියන්නේ පුද්ගලයන් එක ස්කන්ධ ටිකක් පිළිගන්නේ. ජීවිත පෙරලා කරපෝනකොට වලල්ලක් පේනවා වගේ. මේ ආයතන ටික හිතට නිරුද්ධ වෙනකොට ඒකේ වේගවත්කම නිසා ඉපදෙන ටික එකතු වෙනවා නිරුද්ධ වෙන බව නොපෙනෙන කම නිසා ආයතන හයම උගලට එකතු වෙලා තියෙනවා. එහෙන් දැකන දේ පෙනෙනවා නිරුද්ධ වෙනවා පේන්නේ එකතු වෙනවා. ඒ මේ සිද්ධ කරන දොර ඇලියට පස්සේ ඒක බලනකොටපත් වෙනවා. දොර වැහුවොත් ඒකපත් වෙනවා. ඒකම සිත කරන දොර යනවා. ඒක බලනකොටපත් වෙනවා. ඔබන සිත කරන 100ක් විතර බලක මේ දොරවල් ලැබුණු වටේම ආලෝකවත් සිත කරන ටිකක් තියෙනවා වගේ තියෙනවා. නේද? ඒ වගේ ඇහෙන් දැකපු දේ ඉතුරු වෙනවා. කනෙන් අහපු දේ ඉතුරු වෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් දකින්න අහන දේවල් ඉතුරු වෙනවම වෙලා තියෙන්නේ මොකද්ද? ඇහැ කරන දිවනාසේ ශරීරය මනස කියන ආයතන හයරම කියනවා වගේ වෙනවා. දකින්න දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනකොට කන උපදිනකොට හැම දෙයක් ඇහත් නෑ රූපත්. ගඳ සුවඳ දකිනකොට එයාට ඇහත් නෑ රූපත් නෑ කරත් නෑ සද්දත් නෑ. ඔහොම ඔහොම ඔහොම ඔහොම ගත්තාම ජීවිතය කියලා කියන්නේ එදලාවට මමයි කියලාවත් මනින්නවත් නිමිත්තක් නැති ධර්මතාවයක් විතරයි. දකින්නවා කියන දැකීම කියන මේ දර්ශනය විතරයි ජීවිතය. මේ සිද්ධකරන හිතකරන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙම මිදෙනවා. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මේ දර්ශනය. කෙනෙක් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙම නැතුව ඉන්න ජීවිතය ගැන හිතන්න පුළුවන්. දැන් හිතන්න බෑ කියලා කියන්නේ නිරෝධයේ ජීවිත නෝන නැහැ කියන්නේ. හිතන්න පුළුවන් ගතකේ නෝනක් කියන්නේ. හොඳ ලස්සන චිත්‍රපටයක් හරි ටෙලිනාට්‍යයක් හරි බලන වෙලාවට මේ පැත්තේ Taman ඉන්නවා කියලා මතකද කියලා බලනකොට මේ හොඳේ චෝකර බලාගෙන ඉන්නකොට Tamanට Taman මතකද මේක කියලා නෑනේ සම්පූර්ණ කෙලෙන අරමුණේ එක්ක සතුටු වෙනවා අසතුටු වෙවි කෙලෙන අරමුණ විතරයි නේ හොඳ තේරුණාද මට මේ කොහොමද ඔය මිච්ඡා උන සමාධියේ ලක්ෂණය මේ මොකද ඒක තමයි වෙලාවේ ඇත්ත ඔච්චරයි ඔය ජීවිතේ මේ කය කියලා තියෙන්නේ ඒක විකතාවු විසුණු මනසට. හැම වෙලාවෙම මේ සම්මා සමාධියේ උපදින අරමුණ විතරමයි තියෙන්නේ. එහෙම අරමුණ කියනකොට මේ සමන්ින්නවා කියන එක ගතිය නැහැ. ඉඳගෙන ඉන්න මට රූප බලනවා කියන මේ ගතිය ගතිය නැහැ. කෙරෙනවා කියන එක විතරයි අර්ථයේ. මේ කය නියෝජනය වෙන්නේ මේ ඕරම් මාර්ගයේ සංයෝජනයන්ගේ කාම භූමියේ ලක්ෂණය තමයි පෙනෙනදී මේ කය කියලා වයින්න පුළුවන් කම් මේක කෙලෙසයක් නිසා වෙන එකක්. මම හිත කියන එකක් නෙමෙයි. මම ඉන්නේ හිත පෙනෙන එකක් නෙමෙයි. කෙලෙසක ලක්ෂණය. හොඳට සත්‍ය කහන වෙලාවට අපි සත්‍ය විතරක් වෙන්නේ. ඒ වගේ යන ජීවිතයේ කියලා කියන්නේ රූප බලනවා, සත්‍යහනවා, ගඳසොන් දකිනවා, රස විඳිනවා, ස්පර්ශ වෙනවා කියන ටිකක් විතරයි. කය කියලා කියන්නේ කායම් පටිච්ච පොට්ටප්පේච උපපදිත කාය විඥාන කියනකොට ඔයගොල්ලෝ දන්නවද කය කියන්නේ අපේ කය කොච්චරද කියලා? මෙහෙම ඇඟිල්ල තිබ්බොත් ඇඟිල්ල උඩ මෙහෙම දෙන්නත් නැහැ ඇඟිල්ල උඩ මේ විදුලේ වදිනකොට කායම් පටිච්ච පොට්ටප්පේච උපපදිත කාය විඥාන කියන්නේ මුළු කයම එච්චරයි. ඒ තමයි අපේ කය වෙලාවට. සියලුම ජීවිත රහිත කය එච්චරයි. එනතු මේ කිලෝ 50කට වගේ කයක් එහෙම නෙමෙයි. මේක මහා හරියම අමුතු දර්ශනයක්. අමුතු දෙයක් තමයි ඇත්ත. ඒකයි ඒකට ගියහම දුක කියන එක රැඳෙන්නේ නැත්තේ. දුක කියන එක කෑ විකාර විලාපොදිදී අන්නන දුක කියන එක කිතුලේ නැත්තේ මරණයෙන් පස්සේ නෙමෙයි. මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නම් ඇත්තටම පළකුත් නැහැ මේ ශාසනය. ඉන්නකම් පුළුවන් තරම් දුක් වෙනවා මරණ පස්සේ ලැබෙන මුක්තිය ගැන විශ්වාසෙ තිබෙන්නේ නැහැ අපිට. ඒ හැමෝම මේ ශාසනය අනිශාසනය ගැන වෙනසක් තියෙන්නේ. ඒක විතරක් කියන දෙවියන් වහන්සේ කවුද කියලා සිතෙන් ඉන්න පුළුවන්. ස්වර්ගයට මොක්ෂෙට කියලා සිතෙන් ඉන්න පුළුවන් දෙයක්. නමුත් බුදුහාමුදුරුවෝ දුක් නිදින වෙලාවේදී දුක නිදිනවා. දුක් නිදින වෙලාවේ දුක් නිදින පස්සේ පස්සේ ලැබෙන සපක්ම සත්‍යය කියන්නේ. ඒක මම මතක් කරේ මෙන්න මේ සලායතන නිරෝධය දකින්නේ හේතු ටික නිසා හටගෙන හේතු ටික නිරුද්ධනොත් දැක්මුදී ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක දකින්න තැනට අපේ මනස ගන්න ඕනේ. අහනදී එහෙනම් පස්සේ නිරුද්ධ වෙනවා කියන එක තැනට අපේ මනස ගන්න ඕනේ දකින්න ඕනේ. හේතු බලනම දකින්න ඕනේ. එදාට ඇහැකන දිවනාසය ශරීරයේ මනසකින් ස්පර්ශ ආයතන හයෙන්ම නිදෙනවා. ඉඳගෙන ඉඳගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම නිදෙනවා. එතන තියෙන ධම්ම කියන ධර්මතාවයක් විතරයි. පුද්ගලයේ නිවන් දකිනවා නෙමෙයි පුද්ගල භාවයේ නිරුද්ධ වෙනවා. පුද්ගල භාවයේ නිරුද්ධ වෙනවා. තව පුද්ගලයේ නිවන් දකිනවා නෙමෙයි මේ ස්කන්ධ ටික අරගෙන තියෙන පුද්ගල භාවයෙන් යුක්ත වෙනවා. ධර්මතාවය. ඔන්නෝයේ දර්ශනය තමයි යන්සුචි සංවේදන සම්පන්නතාවය ලෝකම කියන්නේ ඒක ගැඹුරුයි. ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ තැනක් තියෙනවා දැනගන්න. අපි දැනගෙන තියෙනවා දැන් අපි මේ සිත කරන්නේ බරදකපත් වෙනවා කියන දැනකින් ඉන්න අයයි කියන නුවණ අපිට ලැබිලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒ බරදකපත් වෙච්ච හේතුව දන්නේ. ඒ හේතුව නැතිවම බරදක නිවනවා කියලා දන්නේ කමයි. ප්‍රඥාවට අමතරව මේ දෙන්නේ නුවණ නැතිවම කමයි කියන කම දන්නවා අපිට. අපිට දැකපු දේවල් ඉතුරු වෙලා තියෙන්නේ, ජීවල් දුරවල් අම්මා තාත්තා දුවා පුතා කියලා දුක් විඳින්න පුළුවන් නිමිති තුනලා තියන්නේ කෙලෙසේ නිසා මිසක. එහෙමයි ඉන්නවට ඒ නිමිති අපිට විතරලා තියෙන්නේ නෙමෙයි. කියන බබ්ද තේරෙන්න ඕනේ. අපිට ප්‍රඥා චෛතසිකයේ මොනදෝ මිසක් දැකපුදී දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන මොහොත දකින්න හේතු බව ප්‍රඥාව යෙදුණා නම් අපේ මනස අසීමිත ශුන්‍යතාවයක මිසක අපිට දුක් විඳින ගෙවල් දුරවල් ඥානවාහ එකතන මිලමුදල් එකතු වෙන්නේ ඔය කවුරුත් එහෙනම් ගෙවන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කරන්නේ ගාක්මනේ රාජ්‍ය සමෝහ සහිනන ඔබට නෑද කියලා. එක්ක පින්නෝන් පාරේ කුටුම් කියලා. කොජීවිතය ඇත්තයි. රාජ්‍ය සමෝහ කියන තාක් ජීවත් වෙන කරුණ කියනවා. ජීවත් වෙන නිමිති කියනවා. ජීවත් කරවන්න අය ඉන්නවා. වටපිටාව කියනවා. කාර්මික මොහ වලින් සිද්ධ වෙන්න රාම ශ්‍රී මුතුමැණි කෙවල් වල යාන වාහන කීයට හොඳට දකින්න සායදේව සමෝහ දෙතිව දෙකේ රාම ශ්‍රී මුතුමැණි එසින් ගන්න ඔහේ භෞතික දේවල් වලට නෙමෙයි වෙනස් කරන්න ඕනේ මේ දකින්නහන දේවල් නිරුද්ධ වෙනකොට ඔක්කොම සිකච්ඡයි ඒකයි ලෝකයේ අදහන්න දෙන්නේ බන්දයක් කොහොමද ශරීරේ මනස තුළ තියෙන ඉලෙක්ට්‍රික නැති වෙනකොට අතහැරනකොට අතහැරෙන්නේ බාහිර දෝෂ. මෙහි කෙලෙස් තියාගෙන බාහිර දේවල් අයින් කරලා දෝෂ කරන්නේ නැතුව හරියන්නේ හරි ඊට පස්සේ දැන් අපි අනුමාන දැනගත්ත සලායතන නිරෝධය කියන්නේ මොකක්ද? යම්කිසි සම්මුතියකම සම්ප්‍රන්ත නිරෝධම කියන්නේ මොකද්ද? හේතුඵල ධම් කියන්නේ මොකද්ද කියලා අපි දැනගත්තා. දැන් ඒ දැනගත් ධර්ම ඥානතෝ පස්සසු දකින්න තැනට යන්නට ඕනේ. ඒ දකින්න තැනට යන්න වැඩ පිළිවෙලක් ඕනේ. ඒක සිසුවා අයම වාගේ වර්තනය කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මෙන්න මේ දර්ශනය මුල් කාරණාව කරගෙන මෙන්න මේ වගේ තැනකටයි යන්න ඕනේ කියන දැක්ම පෙරටු කරගෙන එච්චෙන්ට යන්න උපකාරී කුසල ඉන්නට දෙතයි එතකොට මෙයාගේ සීලය යුක්තියෙන් අනුගමන සීලව දර්ශනයෙන් යුක්තයි මෙයාගේ සීලය හරිද මොකද මේ වගේ දර්ශනයක් තියෙනවා දකින්න සලායක නිරෝධය දකින්න හේතුඵල ධර්ම දකින්න කෙලෙස් මල නැති කෙලෙස් සජනක ධර්ම නැසක් වෙච්ච යන්ති පරිදෙන්තර සම්බන්ධ නිරෝධ ධර්ම කියන මේ නිරෝධ දර්ශනය දකින්න ස්පර්ශායතන හය හරහා කියන අධ්‍යක්ෂින් ආරම්භන මේ සඳහා කය වචන දෙක සංවර කරගන්නවා කය වචන දෙක සංවර කරගත්තොත් හිත සංවර කරගන්න පහසුයි හිත සංවර කරගන්නවා. මොකද? පෙනෙන දේ තුල බර අඩු කරන්න. දැන් අපි දැක්කනේ දක්ෂින වෙලාවේදී පෙනෙන දේ තුල ඇලිල ගැටිලා ඉන්න කමයි මේ පෙනෙන දේ හේතු සත්‍ය හේතු නිරුද්ධ වෙනවා කියන ප්‍රඥා චෛතසිකය ඉඳ දෙන්නේ නැත්තේ. ඒ හින්දා මේ සංහාව උසට හේතු කියන කර්ණාව තමයි මේ කවලම තියෙන්නේ. අපිට ඇත්ත දකින්න ඉඩ දෙන්නේ නැත්තේ. සංහාව අනුමුත් විතරයි සංහාව කියන දේ ගොඩේ හින්දා ඉන්නේ නෙමෙයි. සංහාව අනුමුත් විතරයි ඇත්ත දකින්න ඉඩ හදාගන්නේ. ඇත්ත හදාගන්න දැක්කොත් තමයි එතන වෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? සීලයක පිළිතර සමතකම ධානයකින් හිත වඩමින් විදර්ශනා කරනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්. ඒ කියන්නේ ලෝකයේ හසුරුවන තියෙන හැම දෙයක්ම රෝම දේශ දෙක අඩු වෙන විදිහට මොනින් බලනවා. ඒක කියන විදර්ශනා කරනවා කියනවා. කෙවල දුරවා ගන්න රෙදි යාන වාහන එකකටම මිලුණක් කියන මෙන්න මේ දේවල් වල ඉඳලා මේ හැම දෙයකම රූපකම අඩු කරගන්න ඕනේ. නමුත් හැම අරමුණක් ගානෙම අරමුණක් ගානෙම විදර්ශනා කරන්න කරන්න පුළුවන් වෙන්නේ කරන්න බෑ අපි ඒකට උපාය කියනවා විශාල කටු සහිත කැලෑවක වනාන්තරයක දැන් කටු ගොඩාක් තියෙන විශාල කැලෑවක් කටු ඇලෙන්නේ නැතුව අපිට යන්න ඕනේ අපි මොකද කරන්නේ? හොඳ තහඩු ටිකක් ග්‍රෑනයිට් ටිකක් ගෙනල්ලා කැලේ ඔක්කොම අතොරනවා. අතොරලා කඩලා නැතුව යන්න හදා ගන්න පුළුවන්. දැන් එහෙම හදාගන්න පුළුවන්. මුළු කැලේම තියෙන කඩ සමානකම ලෑලි හරි ගිනි හරි කොට ගැලි හරි දාලා කඩු ටික වහලා කැලේ නැතුව යන්න. නමුත් ඕක ලේසි නෑ. ඒ මුළු කලේ කටවහනේ. අපි ඉතින් මොකද කරන්නේ? ඒක උපාය කොච්චර කරගෙනද අපේ කකුල් දෙක වහගන්න කරපු ගන්නවා. ඒ දෙන්නේ කොහොමද නේද? කටවලින් නැතුව යන ක්‍රම දෙකක් තියෙනවා. කැලේ තියෙන කටු ටික වහලා යන්නත් පුළුවන්. කටුවේ නෑ. හොපෙලිදි පහ දුනේ කරකරින් ඒ හින්දා අපි කෙරපු දෙකක් දාගන්න අපේ කකුල් දෙක ආරක්ෂා කරගෙන යනවා. කැලේ කොච්චර කටු තිබුණා නම් කෙරපු දෙකක් දාගත්තොත් ඒ තුළ තියෙන එක නෙමෙයි. ඒ වගේ ලෝක ජීවිතය කියන නිමිති මහා ගොඩයි. එකක් ටික ගාන විදර්ශනා කරන කෙලෙස් නැති කරගන්න පුළුවන් නමුත් ඒකේ දේශිනේ අර මහා කලේ කටු ගොඩක් කරනවා වගේ. ඉතින් අපි ශරීරසු දෙකක් දානවා වගේ අපිට හිත රැකගන්නවා. නැත්තම් මේ ඔක්කොම නිමිති ඔක්කොම නිමිති වල තියෙන කෙලෙස් ටික බැඳිලා තියෙන මුල අල්ලගන්න. මේ ජීවල් රෝව රන් ක්‍රිදී මේක මොදල් ඉත කඩන්නේ යම්තා දේක තණ්හාව කියන්නේ මටයි මගේ ධර්මවලන්ටයි කියන දැනකින්. භෞතික දේවල් ඔක්කොම ටික බැඳිලා තියෙන්නේ සමර්ථ සමන්ගේ දුරාදරුව නැහැදේ කියන දැනකින්. තමන්ගේ දුවදරුවෝ නෑදෑයෝ කියන එක බැලුවම තමන් කියලා තැකේ. මට සලක ගන්න. මට බැරි කාලෙට අපේ මුතුම තියෙන වෙයිකේ. කෙනෙකුට මම කියන තැන ජීවිතයේ සංයෝජනය අතහැරෙනවා නම් දරුවොත් අතහැරෙලා භෞතික දේත් අතහැරෙනවා කියන එක ඉදීම වෙනවා. ඒ හින්දා ගෙවල් වල යාන වාහන ඉතකන මිලමුද මොන තරම් දේවල් වල සංහාවක් තිබුණත් කමක් නැහැ. ඒවට උගුරු සංහාව තරම් ඕනේ තමන් කියන කනයි තමන්ගේ ධර්මවල කියන කනටයි හම්බ වෙන රූපයක නැත්නම් මේ නාම රූප දෙක විතරක් පරිඥානක කය විතරක් විදර්ශනා කරන්න. විදර්ශනාවට ගන්න සත්‍ය පුද්ගල භාවයට හම්බ වෙන කූපටේ විතර නිදර්ශනා කරන්න ඇති. ඒක බුදුජානකගේ ශබ්ද කප්පට්ටාවේ පැරෙන්නේ හැම රූපයක්ම බලන්නේ නැතුව අච්චත්තං වා කායේ කායයන් පස්සේ මෙහෙදී කියලා අත්ති මස්මින් කායේ කේසාලෝම ලංකදර්ශා කියලා මේ ශරීරයෙන් කරනවා. බහිද්ධාවා කායේ කියලා පරපත්තං වා පරපුද්ගලහනං වා කේසාලෝම ලංකදර්ශා කියලා කියනවා. ඔය ධර්මතා දෙපොළේ ඒ කියන්නේ තමන් කියන මේ රූපය ගැන හොඳට මෙනෙහි කරන්න මම ඊට දුන්න විදිහට කොහොම කොටස් වශයෙන් මෙනෙහි කරනවා කන තුන ආහාරයෙන් ලැබෙන කියලා බලනවා කාය අසුර කරන පෞෂන් චිත්තචෛතසික ටික නිසා මේ කාය සංඥාද කියලා කියන්නේ මෙතන නාම රූප දෙකක් කියන්නේ කියලා බලලා පුද්ගල භාවයෙන් ජීවා ගන්න මම කියන හැඟීම අනුකරණය කරන්න බලනවා දුවා පුතා අයියා අක්කා අම්මා තාත්තා කියන දැනක කනගුණ ආහාරයෙන් හැදුණු රූපය ඒ රූපේ තියෙන කොටස් ටික ඒ කයහරු කරන පවතින සිත සිතුවිලි කියන ධර්මතා ටිකම පවතින හැටි කියන නාම රූප දෙක බලනවා මේ විදිහට නුවණින් හිත හිත ආනාපාන සතිය බුදු ගුණ සුභේ මරණය මෛත්‍රිය ආදී කමකට වඩනවා කමකට වඩමින් මේ විදිහට හිතනවා සංකීර්ණ කමතාවක් වඩනවා. සීලයක පිළිසක් තියෙනවා. දැන් මේ සීලයක පිළිතලා ආනාපාන සතිය හෝ සුසුගුණ හෝ අසුභය හෝ මරණය මෛත්‍රිය කියන කමතාවක් වඩමින් වන්නේ සමතේ. මේ නා සත්‍ය පුද්ගලයා කියන ලෝකයේ දකින්න දේ තුල ලෝකයේ දකින්න දේට වඩා උද්දේ සත්‍ය පුද්ගලයා කියලා කියන තැනක තියෙන නාම රූප දෙකක් කියලා විශේෂයෙන් දකින්න කියනවා විදර්ශනා කියලා. විපස්සනා කියලා. ලෝකයේ දකින්න දෙයට වඩා දැකීම විශිෂ්ටයි. දැකීම ශ්‍රේෂ්ඨයි. දැකීම ඇත්තයි. එතකොට ඔය විදිහට සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා තුන කරනකොට වෙන්නේ මොකද්ද? විදින්න ලෝකයේ අභිචා දුන්නස. මේ මම වෙනගේ දුවා පුතා කියන තැනින් සතුටට එළදෙන ලක්ෂණ ටික ටික ටික ටික ටික ටික අඩු වෙනවා. කෙනෙක් අඩු වෙනකොට සංහාර උපාදානයේ අඩු වෙනකොට මොකද වෙන්නේ? අන්න හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක කියනවා. මොකද හේතුව සිංහසම් දන්නවට දැකපුදී දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන ප්‍රඥා ජීවිත ක්‍රමවේදී ඇති බව තියෙන්නේ මොකක් නිසාද කියලා. උපයෝපාදාන ජීවිත සහ අධිඨානාභිනිවේ සංසයා කියලා මේ දැසගෙන සිටින එක. ඔබට මම බොහොම වක්ෂෝවෝ කර්ණාලිත වැටෙන ඡායාව දිහා බලන්න තිරසංගත සත්‍යයේ ඒ ඡායාව අපිට මේ දකින්න ආරම්භ ඉතුරු වෙනවා වගේ ඒ ඡායාව තිරසංගත සත්‍යයේ ඉතුරු වෙනවා. ඒ තිරසංගත සත්‍යයේ දකින්න ඡායාව අපිට නැති වෙනත් හේතු මොකද කියලා බලන්න. කන්නාදීන ඡායාව වැටුනොත් තිරසංගත සත්‍යයට ඒක ඉතුරු වෙනවා නේද? එයා හිතනවා නේද? එයා දැකපු සතාහර කියලා අතෝ ඉන්නවා. ඉන්න කෙනෙක් දකින්නවා. මොකද ආපහු ඉස්සර පුරන්නේ ආපහු දැකලා ආපහු එන්න බයින් දෙන්නේ අපි ඒකයි. එතකොට අපිට මේ දැකපු දේවල් දැකපුවයි ඉතුරු වෙනවා වගේ තිසංගත සතාට කැඩපත කරන ඡායාව ඉතුරු වෙද්දී අපිට ඉතුරු නොවෙන්න හේතුව මොකක්ද? හේතුඵල ධර්ම නොදන්න කම නිසා ඡායාව පැත්තට නැඹුරු වෙලා ඡායාව පැත්ත අල්ලගෙන ඉන්න එක කිර්තන කරනවා කරන්නේ. එහෙම ඡායාව පැත්ත නැඹුරු වෙලා ඉන්නකොට ඒ අරමුණ නිරුද්ධ වුණත් අනන්ත භූමිය හිත අරමුණු කරන්නේ නැහැ. අර අමුල කියන්නේ ශනිකෝ ගන්න. ඒ එතකොට අපිට වෙලා තියෙන්නේ හේතුඵල ධර්ම ධර්මයෙන්ද කන්නාගේ වෙච්ච රූප බැලුවොත් අපි නැඹුරු වෙලා ඉන්නේ මේ පැත්තට. එහි අල්ලගෙන නැහැ මිනිස් නැඹුරු වෙලා ඉන්නේ. ඒ හින්දා අරකට තිබේ මත හැරෙනෝ මේ පැත්ත තමයි අපි තවන්නේ. මේ අරමුණ දකිනකොට තිරසංගත සතාට කන්නාඩි ඡායාව වුණා වගේ අපි මෙහි යමු වෙලා මෙහි බාහිර අල්ලගෙන බාහිර ඇතුළට පැතිලා ඉන්නකොට මේ අරමුණ අතහැරෙනවා එක්කම කෙරපසු මනසින් ශනිකව මේ නිමිත්ත මඟට හිටිනවා කියන එක වෙන එක නවත්තන්න බෑ. ඒක මේ වෙලා තියෙන්නේ. දැවිලා මේ අරමුණ පේනකොට කන්නාඩියට වැටුණු ඡායාව වගේ මෙහි මෙහෙම පෙරුණත් ඔහු ඔය මෙහි මෙහෙම පෙරෙන ගතිය තිබුණේ මෙහි. බාහිර රසපාතක දෙවුණාට බාහිර රසපාතකෙදී මේකිය කන්නාගේ නේද කියලා දකින්න වගේ අපි කන්නාගේ රසපාත කන්නාගියක් දාලා අනේ පිටිය රසපාතයිනේ කියලා හිතලා හරියන්නේ මෙහෙම රතුපාට දිට්ඨිය කොහෙන් මෙහෙම පාටක් හදුවද දන්නේ. පාරණක දිට්ඨිය කියන රතුපාට හරි ලස්සනට හදලා කියලා කියනවා ඒක කර්ම පොල් කන්නාගේ දායි. ඉතින් මේ එහෙම එකක් අපි කරන්නේ. එහෙම මෙහෙම රූපසතහන උපර්ජනා කරන හරි ලක්ෂණ මිනිස්සෙක් නියප්පා කියනකොට බලන්න මොනතරම් අවිද්‍යාව තුළ ඉන්නේ කියලා. ඒකට අපි මෙහි අල්ලගෙන ඉන්නේ මේ. හතර මහන්සලට මේක අතහැරෙන්නේ මෙහෙම දෙනෙච්චි පාහිර කියන්නේ තේනවා කියලා මෙහෙ තියෙන චිත්තජනසික ටික නේද මෙහෙ වෙන්නේ කියලා එකක් එන්නේ. එහෙනම් මෙහෙ අහුවෙලා නැහැ. අතහැරනකොට හේතු නැතිවෙන්නේ ඒක නැති වෙනවා කියන දැනකින් නුවණැවිලා තියෙන්නේ. ඉතින් තේරුම් ගන්න අපි දේශි මෝහයක නෙමෙයි අපිට තේරෙන්නේ. තිරසංගත සතා මෝඩයි කියන තිරසංගත සතා දන්නේ නැහැ එයා මෝඩයි කියලා තමන්ගේ ඡායාව ගවචිලා බුරනවා කොටනවා කියලා දන්නේ අපි. අපි මොඩයි අපි අපේම ඡායාව රැකිතු වැවටිලා කියනවා කරනවා කියලා අපි දන්නේ. අපි රැවටිලා. අපි මොඩයි කියලා කියන දෙයියන්ට. දෙයියෝ එයාගේ මට්ටමට රැවටිලා කියනවා කරනවා කියලා එයා දන්නේ. හරිද? එයාගේ මට්ටමට රැවටිලා එයා කියන්නේ කරන්නේ කියලා දක්න බ්‍රහ්මයා. ප්‍රශ්නය මුල්කේ ප්‍රශ්නය එයාගේ මට්ටමට රැවටලා කියනවා තමයි කියලා එයා දන්නේ. එයා නෝරවලට අරුත් ප්‍රශ්නයක් දෙනවා. අරුත් ප්‍රශ්නේ සමන්ගේ මනසේ පොදේ චිත්තචෛතසික දර්ශන චිකර සමගවලා කියලා එයා දන්නේ. එයා රැවටලා කියනවා රහතන් වහන්සේට. රහතන් වහන්සේ කියලා තුන් භූමියම රැවටලා කියලා කියනවා. ඒ හින්දා එතන විපාකෙන් ගන්න පුළුවන් කම කියන්නේ කෙලස් කියලා. තිරසංගත මට්ටමේ කෙලෙස්ෙන් මුදුනහම ඒ මට්ටමේ විපාක මේ මට්ටමේ තියෙන කෙලෙස් නැති වුණොත් අපිට මනුස්ස මට්ටමේ විපාක නැහැ. මේ භූමියේ හිටිය. එයා මනුස්ස මට්ටමේ අම්මා තාත්තා මිලමුදලෙන් සතුටු වෙන්නේ. එයා ධ්‍යාන සැපයෙන් සතුටු වෙනවා. ධක්ම ලෝකයේ සතුටු වෙන කෙනෙක්ගේ මානසික මට්ටමකින් මේ මේ භූමියේ හිටිය සතුටු වෙන මේ සංයෝජනය අපේරුවාම එයා භක්මෙන් කොළිමයි. එයා රාජ්‍යදී මුතුමැණි ජෝසුල් කරන එක දකින්නේ මේ තික හරුවේස කුෂ්ඨය ගන්නකොට තියෙන සපක් කොහේ කියන තරගේ. නිරාමිත ප්‍රීතියනේ උත්සාහයෙන් තොර සැපයෙන් ලෝකයා අනන්‍ය යනකම් දවසක් පුරාවට ගිනියවුල කොටන කොට හම් වෙන එකකින් හවස ආශ්‍රය කරනවා වගේ. ඈ නැත්තම් ප්‍රීතියක් බොනවා වගේ. ඈ මහ විශාල දුකක් විඳලා මේ චූටි සැපක් විඳිනවා කියලා නැහැ. බුදුජානක දේශනා කරන කාමයේ කුස්තික ලෝකයෙන් කියන්නේ කුස්තික අහන වෙලාවේ පොඩි ආස්වාදයක් කරනවා කාලේ වුණාම තුවාලෙත් වැඩි වෙනවා දෙවිල පැය ගන්න. ඒ වගේ ධ්‍යාන සතිය දෙනවා කිසිම වැඩක් කොලක් නොකර ඉන්න කෙනෙක් ළඟට ගෙනල්ලා සිය කෝච්චය කැමති කාලා දේශ නිකම් හේතක්නක කල කෙනෙක් වගේ. ඉතින් තමන් කලුගල් කඩලක් වහන්සිදලා පත්සේලක් වහගෙන කල කෙනයි නිකම් වෙනකොට පත්සේලක් ගෙනද දෙන කොටයි ওই දෙකෙන් කවුද කැමති වෙන්නේ? සමහර විටක ඒ නිකම් ඉඳලා ගෙනත් දෙන බත්තේල අර දෙන බත්තකටත් වඩා සිය ගුණයකට රහයි. රහත් වෙන උත්සාහයෙන් තරවයි හම්බ වෙන්නේ. පොඩු මොරුදු ටිකක් ඛණ්ඩද ඒක ගන්නම් වෙන මුළු දවස පුරාම මහන්සි ගන්න කවුද වෙන්නේ කැවුම් එක තෝරගන්න ආයෙත් හිතලා යනකොට කොහොමද කැවුම් චක්‍රවර්ති රජ කෙනෙකුට හිතෙන්නේ නැහැ ලින්ගන්නේ කියේ මත් පාත්‍රය දිහා බලලා මේක මට ඛණ්ඩ තියෙනවා නම් කියලා හිතෙන්නේ නැහැ ලින්ගන්නේ කුත ළමයි හිතෙන්නේ රජ කෙනෙක්ගේ වචක දිහා දැකලා මට මේකක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන් ඒ වගේ ධ්‍යානවාදීට කවදාවත් හිතෙන්නේ නැහැ කියන කාම ලෝකෙ විදිහ සැපේ මට තියෙන කියලා හිතෙන්නේ නැහැ කියනවා. ඉතින් මෙන්න මේ වගේ මේ ජීවිතයේදී මට පස්සේ මේ ජීවිතයේදීම ධ්‍යාන මට්ටමේ සැප ලැබෙනවා මේ මට්ටමේ මනුෂ්‍ය මට්ටමේ කියන කොයි දෙයක් නැති වුණා. ඊට පස්සේ මේ භූමියේදී ඒ ධ්‍යාන මට්ටමේ ආයෙත් රැවටෙනවා. දැන් ඒ රැවටීමෙන් ඉඳලා එයා ඒ මට්ටමේ උපත්ති කරනවා. එතනින්ම ඒ මට්ටම මුලාව දුරු කරගන්න පුළුවන් ඒ අරූපව මට්ටමට පත් වෙනවා. අරූප ධ්‍යාන මට්ටමට පත් වෙනවා. ආයෙත් ඒක රැවටෙන හින්දා ඒ මට්ටමේ උපදින්නේ. ඒ අරූප මට්ටමේ උපදින චිත්තචෛතසික විදිහට මුලාව දුරු කරගන්න. යතුම් භූමියම නිදුන වෙනවා. ඉතින් මේ හරි. දැන් මොන මම නිකන් තව අපි කතා කරමු. මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන්නේ ඇත්තටම මේ සසර ගමන යන්නේ කෙලෙස් ටිකක් නිසා. මේ කෙලෙස්යකට සංසිතිය උතු නෙමෙයි කිව්වා දුර යනවා වහන විදකට මිලමුදල් කියලා නිමිති ටිකක් වෙනවා කියන්නේ. වාඩිම සතහන් මාත්‍රයක් තුළ පුංචි ළමයි හරියට වැඩි සෙල්ලම්පත් කරනවා වගේ එකක් මේ අපි කරන්නේ. පටිවිආපෝ තීජු වයස සතර මහා ධාතුන් හැදතල අපි ඉස්සරහට එද්දී එක එක නිමිති ප්‍රඥාප්තිකාර කරන ප්‍රඥාප්තියේ වටිනාකම දාගෙන ඒ වටිනාකම් මත ඇවිල්ලා ඉන්නකොට ඒවැ නිමිති හේතුව. දැන් ලෝකයේ කියන එක පොඩ්ඩක් හිතේ. මේක සම්පූර්ණ මානසික සිද්ධියක්. මනෝමය සිද්ධියක්. මේක ඇත්තම වෙනවා. ඉතින් කිසිදු වෙහෙසක් අපහසුාවක් නැතුව නීවරණ ධර්ම සුගුණ සියල සමාධිය වුණොත් ඔය බොරුව අතහැරෙනවා මේ මායාව අතහැරෙනවා සම්පූර්ණ නිවිලා සිතින් යුත් ජීවිතයකින් ඉන්න පුළුවන් ඒ හින්දා අපි මේ භාවනා කරන්න ඕනේ. සීල කත්තේ හිත වඩා ගන්න උපකාරී කෙනෙක් ඒ කය වචන දෙක සම්මත කරගෙන අපි ආනාපාන සතිය පුදුගුණ අසුභේ මරණය ආදී සමතකම ගන්න කරන්න ඕනේ සමතකම ගන්න කරමින් නාම රූප ධර්මයේ දර්ශන කරන්න ඕනේ අනුකම්පිත සත්‍ය දුක්ඛ භාවයේ අඩු වෙන බොරු වෙන මොකද ඒ නිසා නේද කියන තුරු නැති වෙන නිසා. සකොට දැන් ඊයේ භාවනා කරන සාකලා අද අවස්ථාවේදී අපි භාවනා කරන හැටි ගැන ඕනම් තව ටිකක් කතා කරමු මම අනිත්‍ය බලමින් ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා මොකද කය ගැන මතක් කරගෙන මනස කියන ආරම්භ පෙත්ත බලාගෙන විදර්ශනා කරමින් භවනා කරන කෙනෙක් තියෙනවා. හරිද? මම ඒවා හොයලා කියලා දෙන්නම්. ආනාපානසතිය වඩමින් හයිචන් පස්සේ අසල ස්ථාන විශේෂයෙන් චන් පස්සේ පස්සේ ස්ථාන විශේෂයෙන් කරන හරිද? ඒක ගැන අවශ්‍යම පඩන සම් කියලා දෙන්න. දැනට ඊයත් කලාවගේ ආනාපානසතිය භාවනාව කරන්න. දැන් අනේ ඒගොල්ලෝ ඉතින් කොටස් කරගෙන ඊට පස්සේ සය භාගයක් කර භාවනා කරන්න ඕනේ කියලා දාය මාසෙක දින පසාරගෙන සය මාසෙක කොහොමද සම්බන්ධ කරන්න භාවනා කරලා මේ ඉතින් අපිට මේ කසන්ත ගන්න හැටි දැන් එමනම් කිසිම කරන්නේ මට අපරදී දෙන්නේ මේ කටයුතු කරන්නේ. ඒ දුරපතෝලින් දායක දෙන්නේ එහෙම අනිත් සමාරෝ කරගන්න. ඊළඟ පස්සේ මම භාවනා කරලා ඒක පස්සේ ඊළඟ පස්සේ ආවම ඊළඟ පස්සේ කරගන්න. මම එකසින් කරන්නේ ප්‍රශ්න ගැටළු කියන ආවම ප්‍රශ්න ගැටළු වලට උත්තර දෙන්න භාවනා සම්බන්ධව වශයෙන් හදාගන්න සම්මාතිය ජනක භාවනා සම්බන්ධ මොහොත ජනගමන මොහොතියේ රචනයි ආනාපානසතිය වර්ධනකින් කිව්වා මතකයි නේද සති මිනිත්ේ ධ්‍යාන 100 සත්‍ය සත්‍ය භාවනා කරන්න ඊට පස්සේ ධර්මානුශාසනාව පැතු අද දේශකයන්න් වහන්සේ මරදන් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද මාං කඩවල සුදස්සන ස්වාමින්ද්‍රයන් වහන්සේ